ඉමාසු චසු ධාතුසු අනුපාදාය ආසවේහි චිත්තං විමුක්තಂತಿ තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ එන චබ්බිසෝදන සූත්‍රය දේශනා මාලාවක් වශයෙන් පවත්වගෙන යනවා. මෙම සූත්‍ර දේශනාව එකතකින් බොහොම අපූරුයි. මොකද බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා එක පැත්තකින් රහතන් වහන්සේ කෙනෙක්ගේ ගමන් මාර්ගය උන්වහන්සේ විවරණය කරන ආකාරය අපිට කියලා දෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේමයි මේ මාතෘකාව අරගන්නේ යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කළොත් ඒක එකපාර්ටම පිළිගන්නෙත් නැතුව එකපාර්ටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මෙන්න මේ බඳු ප්‍රශ්න මාලාවක් නගන්න කියලා දේශනා කරනවා. ඉතින් අත්ත වශයෙන්ම අපි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ සූත්‍රය හදාරන්නේ මේ කරුණු කාරණා තේරුම් අරගෙන රහතන් වහන්සේලා ගාවට ගිහිලා මේ ප්‍රශ්න මාලාව අහන්නම නෙමෙයි. <clears throat> මෙතනදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන ඒ ක්‍රියාමාර්ගය. එහෙමත් නැත්නම් ඒ ප්‍රතිපදාව අපි තේරුම් අරගෙන ඒ තුලින් අපේ භාවනාවට යම්කිසි අත්වලක් යම්කිසි මඟ පෙන්වීමක් අරගන්නයි අපි උත්සාහත් වෙන්නේ. ඉතින් අනිත් අපි වඩන මාර්ගයත් මේ බුදුරජාණන් වහන්සේ චබ්බිසෝදන සූත්‍රයේ ඒ ඒ අන්දමින් විස්තර කරන මාර්ගයත් අතර ලොකු වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් අපිත් මේ මාර්ගයේමද යන්නේ කියන එකත් අපිට මේ සූත්‍රයට හොඳට අවධානය යොමු කරාම තේරුම් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා පැති ගණනාවකින් මෙම සූත්‍රය ඊටාම් වැදගත් වෙනවා. ඒ නිසායි අපි මෙම සූත්‍රය පාදක කරගෙන දේශනා මාලාවක් මේ පවත්වන්න උත්සාහත් වෙන්නේ. දැන් මුලදී බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන කාරණාව තමයි අපි මේ ලෝකයට එක්ක ගනුදෙනු කරද්දී හැස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී, ව්‍යවහාරයන් භාවිතා කරද්දී ඒ ඒබඳු ව්‍යවහාරයන්ට අපේ හිත නිතැතිම්ම අහු වෙන්න පුළුවන්. ඒවා තුල බැහැ ගන්න පුළුවන්. ඒවා උපාදාන කරන්න පුළුවන්, ඒවා අල්ල ගන්න පුළුවන්. ඒ නිසාම කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන ලොකෝ පැටලිලි සහගත තත්වයක තමයි සාමාන්‍යයෙන් කොහොමත් ලෝකයා ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මේ රහතන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි උන්වහන්සේ මෙබඳු ව්‍යවහාරයන් පරිහරණය කරද්දී නැත්නම් ඉන්ද්‍රිය ඇසුරක් පවත්වද්දී ඉන්ද්‍රියන ආරම්මන ගත්තී තමනුත් අනුනුත් අතර යම්කිසි ගනුදෙනුවක් කරද්දී කොහොමද ඒ ඇතිවෙන්න පුළුවන් ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් උපාදානයන් ඇති කරගන්නේ නැතුව දැනටත් යම් හෝ උපාදානයක් ඇතිලා තියෙනවා නම් අනුසයක් ඇතිලා තියෙනවා නම් ආශ්‍රව ධර්ම ඇතිලා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරගෙන කටයුතු කළේ කොහොමද කියන කාරණාව තමයි මුලින්ම බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් විදිහට නගන්න කියලා කියන්නේ. කතංජානතෝ පනායස්මතෝ කතම් පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදායාස වේහි චිත්තං විමුක්තින්ති. එතකොට මේ ව්‍යවහාර හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එබ ව්‍යවහාරයන් පාවිච්චි කළා යම්සි තැනැත් එක් ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. අන්නේ අවස්ථාවේදී කොහොම කටයුතු කිරීමෙන්ද මේ ආශ්‍රවයන් ඡය කර ගැනීම සාර්ථක උනේ? කියන කාරණාව තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා. ඒ කියන්නේ අරමුණු එකක්වත් ලස්සන අරමුණක් නම් කැමැති අරමුණක් නම් ඉෂ්ඨාරම්මණයක් නම් ඒකේ ඇලෙන්න යන්නෙත් නැතුව ඒ වෙතට යන්නෙත් නැතුව ඒ වගේමයි අකමැති අරමුණක් නම් අනිෂ්ඨාරම්මණයක් නම් ඒකෙන් විකර්ෂණය වෙන්න යන්නෙත් නැතුව ඒකෙන් ඒකත් ගැටෙන්න යන්නෙත් නැතුව ඒ වගේමයි ඒ එකක්වත් ඇසුරු කරන්නෙත් නැතුව ඊළඟට ඒ එකක්වත් එක බැඳෙන්න යන්නෙත් නැතුව ඊළඟට ඒ සියල්ලෙන් නිදහස් වෙලා විපමුක්තෝ ඊළඟට එකකින්වත් කෙලෙස් ඇති කරගන්නෙත් නැතුව විසංයුක්තෝ විමරියාදි කතේන චේතසා විහරාම එතකොට ඒ වයින් මායින් කරගත්තේ නැති හිතකින් වාසය කරනවා අපි අරමුණක් වෙත අපේ අවධානය යොමු කරාම තීව්‍රව ඒ වෙත බැඳුනහම අපේ හිතේ යම්කිසි කොටුවීමක් සිද්ධ වෙනවා එක්තරා අන්දමක සීමා වීමක් ඒ බඳු අරමුණක් තුල හිරවීමක් ඒ නිසාම හිතේ මුළු ශක්තිය යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අරමුණක් තුල කොටු වෙලා, හිර වෙලා සීමා වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මේ මට්ටමේදී මේ දේශනා කරන මට්ටමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ එබඳු කිසිම අරමුණක් ඇසුරු නොකිරීම නිසා අරමුණක් උපාදාන කිරීමක් අල්ලා ගැනීමක් ඒ තුළට බැස ගැනීමක් නොවෙච්ච නිසා දැන් අන්න හිතේ නැහැ කිසිම එබඳු පටුවීමක් හිරවීමක් එක්තරා සීමාවකට මායිම් වීමක්, කොටු වීමක් හිතේ නැහැ. ඒ නිසා එබඳු සීමා මරියාදාවල් වලින් තොරව වාසය කළා කියලා මේ පිළිතුරේ සඳහන් වෙනවා. ඉතින් එතකොට මේ පළවෙනි පිළිතුරේදී ඒ කොහොමද මේ ඉන්ද්‍රිය භාවිතයේදී විවිධ අරමුණු ගැනීමේදී කටයුතු කළේ කියන කාරණාව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පිළිතුරට මෙබඳු පිළිතුරක් ලැබුණා නම් ඒ ගැන සතුටු වෙන්න, ඒක අනුමෝදන් වෙන්න, හැබැයි එතනින් නතර වෙන්න එපා. දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් අහන්න. කියලා ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඒ ඇවිල්ලා ස්කන්ධයන් සම්බන්ධයෙන්. ඒතර අපි පංච උපාදානස්කන්ධ සම්බන්ධයෙන් සෑහෙන දීර්ඝ සාකච්ඡාවක් මෙම චබ්බිසෝදන සූත්‍රයට කලින් අපි ඉදිරිපත් කරපු මේ බුදුරජාන් වහන්සේ කන්ද සංයුක්තයේ දේශනා කළා තියෙන කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන ඉදිරිපත් කළා. ඒ නිසා මේ කන්ද ස්කන්ධ සම්බන්ධයෙන් මේ නගන ප්‍රශ්නය එක අතකින් මේ සූත්‍රය අහපු කෙනෙකුට තේරුම් ගන්න පහසුයි. කතං ජානතෝ කතං පස්ස පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුක්තින්ති. උපාදානස්කන්ධ පහක් තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. ඒතර මේ විදිහට මේ තියෙන උපාදානස්කන්ධ උපාදාන කරන්නේ නැතුව යම්කිසි උපාදානයක් තිබුණා නම් ඒවා ෂය කර හරිමින් කොහොමද මේ සියලු උපාදානයන්ට බැඳීමක් ඇති කරගන්නේ නැතිව ඒ නැත්තම් ඒ උපාදානස්කන්ධයන්ගේ තිබිච්ච බැඳීම දුරු කර හරිමින් උපාදාන නොකර සිටිමින් කොහොමද තමන්ගේ හිතේ ආශ්‍රවයන් ඡේ කරගත්තේ කියන එතකොට ප්‍රතිපදාව හෙලි කරන්න කියන කාරණාව තමයි කියන්නේ. ඒතකොට දැන් මුලින් අවස්ථාවේදීත් මේ ව්‍යවහාරයන් ඒක කටයුතු කරද්දී සිද්ධ වෙන්න පුළුවන් ඇලීම් බැඳීම් ගැටීම් ආශ්‍රව අනුසය ධර්මයන්ට පාත්‍ර වීම මේ සියල්ලෙන් හිත නිදහස් කරගත්තේ කොහොමද කියන ප්‍රතිපදාවයි එක අතකින් අහන්නේ. දැන් දෙවෙනි ප්‍රශ්නේදීත් අහන්නේ උපාදානස්කන්ධ පැත්තෙන් කතා කරද්දී ඒවට බැඳෙන්නේ නැතිව ඒවැයෙන් හිත නිදහස් කරගනිමින් වාසය කිරීම සඳහා අනුගමනය කරපු ප්‍රතිපදාව කුමක්ද කියන මාතෘකාව තමයි අහන්නේ. ඉතින් ඒකාතකින් අපිට තේරෙනවා දැන් මේ ප්‍රායෝගිකව දහමක් ප්‍රගුණ කරපු කෙනෙකුට මේකට උත්තර දෙන එක අපහසු නැති බවත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන කාරණේම අන්තර්ගත වෙනවා. දැන් අයං අනුධම්මෝ හෝති වෙය්‍යා කරණාය කියන එක අතකින් මේ බුදුරජාන් වහන්සේම දේශනා කරනවා. ඒ කියන්නේ දැන් අරහත්ත්වයට සැබවීමපත් වුණා කෙනා දැන් මේ වඩපු මාර්ගයක් තියෙනවා අනුගමනය කරපු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රායෝගිකව කටයුතු කරපු ආකාරයක් තියෙනවා. ඉතින් ඒක යාට සපයලා උත්තර දෙන එක එච්චර අපහසුයක් නැහැ. ඒ නිසා දෙන්න පිළිතුර ස්වභාවිකවම මෙයා මේ වෙන්දමින් පිළිතුරු දෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට දැන් උපාදානස්කන්ධයන් පැත්තෙනුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ එක එක උපාදානස්කන්ධයක් පැත්තෙන්. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය. මේ එක එක උපාදානස්කන්ධයක් සම්බන්ධයෙන් ඒ හැම එකකම තියෙන අබල ස්වභාවය නැත්නම් දුර්වල ස්වභාවය. ඒවැය තියෙන කැඩෙන බිඳෙන අනිත්‍ය ස්වභාවය. ඒක Taman තේරුම් ගත්තා. ඊළඟට ඒවා කෙරෙහි කිසිම යැපීමක් කරන්න බෑ අනුස්සාසිකාන්ති. ඒවත් එක්ක නැහැ කිසිම ඒවත් ඒවැයෙන් අපිට සදාකාලික සැනසීමක් බලාපොරොත්තු වෙන්න බෑ. කියලා අන්නේ ඒ වෑයෙන් සැනසීමක් බලාපොරොත්තු වෙන්න බැරිකම තේරුම් අරගෙන ඊළඟට ඒ වෑයේ ෂේවියාම තේරුම් අරගෙන යම් හෝ මේ වෙනකොට තමන්ගේ හිතේ ඇලීමක් බැඳීමක් තිබුණා නම් අන්න ඒව දුරු කර හැරියාය කියලා මේ අවස්ථාවේදී සඳහන් වෙනවා. ඉතින් එතකොට තමන්ගේ හිතේ මේ වෙනකොට යම්සේ ඇලීමක් බැඳීමක් උපාදානයක් තියෙන්න පුළුවන් මේ ස්කන්ධයන් සම්බන්ධයෙන් ඒක තමන් තේරුම් ගත්තා ඒ තේරුම් ගැනීම සඳහා යම්සි ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ අනුගමනය කරද්දී Tamanට තේරුණා මේවත් එක්ක ඇලිලා තේරුමක් නැහැ කියලා. මේවත් එක්ක ඇලිලා වැඩක් නැහැ කියලා. මේවා ඊළ බොහොම අබල දුබල දේවල් කියලා තේරුණා. ඒ වගේමයි මේවා ෂේවි යන දේවල් කියලා තේරුණා. ඒ වගේමයි මේවෙන් කිසිම සරණක් පිහිටක් අස්වැසිල්ලක් ලබන්න බෑ කියලා Tamanට තේරුණා. ඒ නිසා ඔන්න මේ ටික ක්‍රමානුකූලව ෂෙයා කර හැරියා. ඒවා කෙරෙහි තිබිච්ච චන්දරාගය ටික ටික අයින් කර දැම්මා කියන කාරණාව එතකොට සපයලා පිළිතුරු දෙනවා කියලා. එතකොට මේ දෙවැනි පිළිතුරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් අද අපිට පිවිසෙන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට ඒ කියන්නේ කලින් අන්දමින් පිළිතුරු දුන්නා නම් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගැන සතුටු වෙන්න. සතුටු වෙලා හැබැයි එතනින් නතර වෙන්න එපා. ඔන්න දැන් තවත් ප්‍රශ්නයක් අහන්න. කියලා මේ තව ඊළඟ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරනවා. දැන් චෛමා ඖසෝ ධාතුය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම ධාතුන් හයක් ගැන ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවද ඒ ධාතු? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. දැන් අපිට සාමාන්‍යයෙන් ධාතු හතරක් ගැන නම් හුඟක් දුරට අපි දන්නවා. සතර මහා ධාතු කියලා අපි කියනවා. ඒවා තමයි සාමාන්‍යයෙන් අපේ ශරීරයත් මේ බාහිර සියලුම භෞතික ලෝකයක් සකස් වෙලා තියෙන මේ සතර මහා ධාතුන් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතු හතර. දැන් ඊට අමතරව මුළු සංසිද්ධියම නැත්තම් මුළු ලෝකයේම අජීවී සජීවී මුළු ලෝකෙම අන්තර්ගත වෙනකොට අන්තර්ගත වෙන අන්දමින් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව ඉදිරිපත් කරනකොට ධාතුන් හයක් වශයෙන් දේශනා කරනවා. අර භෞතික ලෝකය සතර මහා ධාතුන් කියන එක අපි දන්නවා. ඊට අමතරව ඒකට ආකාශ ධාතුවත් එකතු වෙනවා. මොකද මේ සතර මහා ධාතුව ප්‍රබලව රැස් නොමිච්ච හැම තැනකම තියෙන අවකාශ ධාතුවක්. අපි සාමාන්‍යයෙන් කියන මේ අවකාශයෙන් තමයි පරිච්ඡින්න වෙලා තියෙන්නේ කියලා. වෙන් වෙලා තියෙන්නේ. එක එක ධාතුවක් නැත්නම් මේ සතර මහා ධාතුන් ගැන අපි කතා කළාට ඒවා ඇත්ත වශයෙන්ම එක ඒක ඝනවනේ මේ තියෙන්නේ. ඒවැ අතර හිඩස් තියෙනවා. ඒ හිඩස් වල මෙන්න මේ බඳු මේ බඳු අවකාශයක් තියෙනවා. ඒතර මෙන්න මේ අවකාශය ආකාශ ධාතුව වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් ඒත් හැබැයි මේ අපි තාමත් කතා කරේ එකාතකින් බැලුවාම භෞතික තත්ත්වයක්. හැබැයි ආධ්‍යාත්මික තත්ත්වයකුත් මේකට එකතු කරන්න අවශ්‍යයි. ඒක පූර්ණ වශයෙන් එකතු කරනවා විඥාන ධාතුව කියලා. ඒතොර මෙන්න මේ කතා කරන විඥාන ධාතුවේ ඇත්තරම එකක් නෙමෙයි අපි කතා කරන සියලුම නාම ධර්මයන් අන්තර්ගත වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දැන් පංච උපාදානස්කන්ධයන් ගැන දේශනා කරද්දී රූපස්කන්ධය කියන එක එකක්, ඉතිරේ සතර මහා ඉතිරේ වේදනා සංඥා සංඛාර විඥාන කියන එක එකාතකින් මේ නාමස්කන්ධයන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ නාමස්කන්ධ හතරම දැන් මෙතෙන්දී විඥාන ධාතුව කියන එකට අන්තර්ගත වෙනවා. ඒතර ධාතු හයක් වශයෙන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ධාතුන් කෙරෙහි කොහොම කටයුතු කිරීමෙන්ද මේ රහතන් වහන්සේගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදුනේ කියන කාරණාව තමයි එතකොට ප්‍රශ්න කරන්නේ. දැන් එතකොට අපිට මේ ධාතුන් ගැන දෙන පිළිතුර තේරුම් ගන්න කලින් අපිට පොඩ්ඩක් ධාතුන් ගැන තේරුම් ගන්න සිද්ධ වෙනවා. එක එක ධාතුවක් ගැන අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ දෙන පිළිතුර අපිට තේරෙන්නේ. දැන් පඨවි ධාතුව සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඒ වගේමයි බාහිරත් තියෙන ඕනම කර්කශ වස්තුවක් නැත්තම් ගොරෝසු දෙයක් මේ බඳු පඨවි ධාතුවක බහුලත්වයකින් යුක්තයි කියලා සරලව තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ශරීරයේ තියෙන කොටස් වශයෙන් ගත්තොත්, දත් ටික ගත්තොත්, ඇට කටු ටික ගත්තොත්, මාංශ පේශීන් ගත්තොත්, නැත්තම් අපේ තියෙන වකුගඩු ආමාශ කෙස් ලොම් නිය දත් සම් ඔය විදිහට කොටස් සාමාන්‍යයෙන් 20ක් විතර මුල් කොටස් 20 විතර සාමාන්‍යයෙන් පෙන්නනවා කොටස් 32ක් අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඒකෙන් මුල් කොටස් 20ම පටවේ ධාතුව බහුල කොටස් වශයෙන් සාමාන්‍යයෙන් පෙන්නනවා ඉතින් බාහිරත් තියෙන දේවල් ඉතින් අපිට ඕන තරම් තේරුම් ගන්න පුළුවන් මේ තද ගතිය වැඩි ගොරෝසු ගතිය වැඩි කර්කශ ගතිය වැඩි යම් හෝ දෙයක් තියෙනවා නම් එතන පටවි ධාතුව බහුලයි කියලා කියන්න පුළුවන් ඒ නිසා ලක්ෂණ වශයෙන් හයක් සාමාන්‍යයෙන් දේශනා වෙනවා. තද ගතිය, මු르දු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය කියලා. ඉතින් එතකොට යම් තැනක සිනිඳු ගතියක් තියුණත් ඒ එතනින් ප්‍රකාශ වෙන්නේ පටවි ධාතුව තමයි. යම් තැනක මු르දු ගතියක් තියුණා නම් එතනිනුත් ප්‍රකාශ වෙන්නේ පටවි ධාතුවමයි. සැහැල්ලු ගතියක් තියුණා නම් එතනිනුත් ප්‍රකාශ වෙන්නේ පටවි ධාතුවමයි. ඒතකොට මේකේ මේ ගරු ලහු කියලා. එහෙම නැත්නම් බර පැත්තයි සැහැල්ලු පැත්තයි කියලා පැති දෙකකට මේ විදිහට ලක්ෂණ හයක්. කියන්නේ බර පැත්තට ලක්ෂණ තුනකුත්, ලහු පැත්තට ලක්ෂණ තුනකුත් වශයෙන් ලක්ෂණ හයක් මේ පටවි ධාතුව සම්බන්ධයෙන් දේශනා වෙනවා. ඉතින් එතකොට යම් හෝ අවස්ථාවකදී අපිට මේ ලක්ෂණ දැනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි සක්මනක් කරනකොට අපිට පොළවේ තද ගතියක් දැනෙනවා. නැත්නම් පාදේ තද ගතියක් දැනෙනවා. එතකොට මෙන්න මේ තද ගතියෙන් නිරූපණය වෙන්නේ පටවි ධාතුව. එහෙම නැත්නම් පොළවේ ගොරෝසු ගතියක් දැනෙනවා. සිනිඳු ගතියක් දැනෙනවා. ඉතින් එතකොට එතනින් නිරූපණය වෙන්නේ පටවි ධාතුව. ඊළඟට පාදයේ සැහැල්ලුවක් දැනෙනවා. නැත්නම් පාදයේ බරක් දැනෙනවා. එතකොට නිරූපණය වෙන්නේ පටවි ධාතුව. එතකොට අපි මේ පටවි ධාතුව තියෙන බව තේරුම් ගන්නේ ඇත්ත වශයෙන් මේ ලක්ෂණ අනුසාරයෙන්. ඒ වගේමයි මේ ධාතුන් අපි කෑලි වශයෙන් නැත්නම් අංශු වශයෙන් තේරුම් ගන්නවට වඩා මේවා ක්‍රියා වශයෙන් ශක්තියින් වශයෙන් තේරුම් ගැනීම වඩා උචිතයි. මොකද මේ අපි කතා කරන්නේ සියල්ල වෙනස් වෙන දේවල්. එතකොට අපි මේ ධාතු ක්‍රියාකාරීත්වයක් තමයි තේරුම් ගන්නෙ. මේ ධාතු ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට පටවි ධාතුව ක්‍රියාත්මක වෙන්නේ තද ගතියක්, මෘදු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් නිරූපණය වෙන අන්දමින් තමයි. ඊළඟට ආපෝ ධාතුව. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ ගලන ස්වභාවයක්, නැත්නම් පිඬු කරන ස්වභාවයක්. දැන් අපි දන්නවා අපි මේ සිමෙන්ති කුඩු ගොඩකට වතුර ටිකක් දැම්මහම ඒක ගුලියක් බවට පත් වෙනවා. නැත්නම් අපි කියන කොන්ක්‍රීට් බවට පත් වෙනවා. ඉතින් එතකොට එබඳු ගුලි කිරීමේ හැකියාවක්, එකට එකතු කිරීමේ හැකියාවක්, එකට පිඬු කිරීමේ හැකියාවක් මෙන්න මේ ආපෝ ධාතුවේ තියෙනවා. ඒතොර යම් හෝ තැනක ගලන ස්වභාවයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ ඇලෙන පිඬු කරන ස්වභාවයක් තියෙනවා නම් එතන ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඉතින් අපිට අපේ කය දිහා බැලුවාම එතකොට විවිධ දේවල් හඳුනා ගන්න පුළුවන්. ගලන දේවල්, රුධිරය වෙන්න පුළුවන්, කෙලසොට් වෙන්න පුළුවන්, සොටු වෙන්න පුළුවන්, මුත්‍රා වෙන්න පුළුවන්. මේ විදිහට මේ කය ඇසුරේ තියෙනවා විශේෂයෙන්ම ආපෝ ධාතුව අධික කොටස් කියලා ඉතින් දැනට අපිට කියන්න පුළුවන්. තේලියෙත් ඒ වගේමයි. ඒතර යම්මෝ අවස්ථාවක අපිට ප්‍රායෝගිකව මේ ගලන ගතිය තේරුණා නම්, පිඬු කරන ගතිය තේරුණා නම් අපි එහෙනම් අපි තේරුම් අරගෙන තියෙන අවස්ථාවේදී ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. තේජෝ ධාතුව නිරූපණය වෙන්නේ උණුසුම් සිසිල් කියන අන්දමට. එතකොට අපේ ශරීරයේ උණුසුමක් තේනවා. නැත්තම් ඇතුළත මේ ආහාර ජීර්ණය සඳහා යෙදෙන ඒබඳු උණුසුමක් තේනවා. මේ කය දි รา පත් කරන උණුසුමක් තේනවා. ඉතින් මේ අන්දමින් මේ කය ඇසුරේමත් උෂ්ණත්වයක් තේනවා. එළියෙත් භෞතිකවත් එතකොට යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. එතකොට මෙන්න මේ උණුසුම සිසිල තේජෝ ධාතුව නිරූපණය කරනවා. යම් අවස්ථාවකදී අපිට අපේ කය තුළින්ම උණුසුමක් හඳුනා ගන්න පුළුවන් වුණා නම්, සිසිලසක් හඳුනා ගන්න පුළුවන් වුණා නම්, ඉතින් එතකොට අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙතෙන්දි මේ අපිට දැනෙලා තියෙන්නේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. ඊළඟට වායෝ ධාතුව තමයි සාමාන්‍යයෙන් චලනය සඳහා මූලික වෙන්නේ. අපේ උදරයේ චලනය, ආශ්වාස ප්‍රශ්වාසයේ චලනය, නැත්නම් අපි මේ ඇවිදිනකොට එහෙම අපේ අඟපසඟ කරන මේ චලනය මේ සියලුම චලනයන්ට සිද්ධ වෙන්නේ. ඒතර මේ වායෝ ධාතුව නිසා. ඊට අමතරව <clears throat> අපේ කය ඇතුළෙම උඩට එන වාතයක් පිටතට යන වාතයක්. ඉතින් මේ සියලු වායෝ ස්වභාවයන් වායෝ ධාතුවට අන්තර්ගත වෙනවා. ඊට අමතරව එළියේ හමන හොළඟ වුණත් වායෝ ධාතුව කියලා අපිට සලකන්න පුළුවන්. ඒතර වායෝ ධාතුව අධික මට්ටමේදී එතන තියෙන චලන රාශිය. ඒ වගේමයි අපේ කය වැටෙන්නේ නැතිව දරාගෙන ඉන්න හොඳට සමබරව පවත්වන්නත් මේ වායෝ ධාතුවෙන් ලැබෙන ඒ පීඩණය හියදෙනවා. ඒතකොට යම් අවස්ථාවක මෙබඳු ලක්ෂණ අපිට තේරෙනවා නම් අපේ කයට අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට මෙබඳු ලක්ෂණ අපිට තේරෙනවා නම් ඒ කියන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය අපිට වැටහිලා තියෙනවා. ඉතින් අත වශයෙන්ම අපි ආකාශ ධාතුව විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ධාතු මනසිකාරයේදී ලොකුවට අපි හොයන්න උත්සාහත් වෙන්නේ නැහැ දැනගන්න උත්සාහත් වෙන්නේ නැහැ. නමුත් ධහමේ පෙන්නනවා දැන් මුඛ කුහරය ඊළඟට ආහාර ජීර්ණ ආහාර රැඳෙන ඒ කුහරය මේ වගේ මේ කුහර සහිත ස්ථාන අත් වශයෙන්ම ආකාශ ධාතුව බහුලයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එළියේ වුණත් ඒතර අවකාශයක් තියෙන හැම තැනකම හිඩසක් තියෙන හැම තැනකම අවකාශයයි තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් අත් වශයෙන්ම එතකොට මෙන්න මේ කොටස් ටික අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ප්‍රායෝගිකව. මේවා පොතෙන් තේරුම් ගත්තා කියලා හෝ දැන් මම මේ බණට දේශනා කරන එක තේරුම් ගත්තා හෝ ඒ බඳු ආකාරයෙන් අපිට ඇත්ත වශයෙන්ම මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බෑ. මේක නිකන් සුතමේ ඥානයක් පමණයි. නමුත් අපි උත්සාහත් වෙන්න ඕනේ කොහොමද ප්‍රායෝගිකව මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. ඒ සඳහා තමයි ඇත්තටම අපිට කායානුපස්සනාවක් ධාතු මනසිකාරයක් අවශ්‍ය වෙන්නේ. අපි ඉරියව් පවත්වද්දී අවධානයෙන් ඉන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ පවත්වද්දී අවධානයෙන් ඉන්නවා. පිම්බීම හැකිලීමක් කරන අවස්ථාවේ අවධානයෙන් ඉන්නවා. මේ විදිහට අපි ටිකක් කයත් එක්ක ඉන්න පටන් ගන්නවා. ඊළඟට කය ගැන අවධානය නිසා ඔන්න සතියක් දියුණු වෙනවා. ඒකාග්‍රතාවයක් දියුණු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සියුම්ව මෙන්න මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවද කියලා අර මං කලින් සඳහන් කරපු ඒ තද ගති, මු르දු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, ගලන ගති, පිඬු කරන ගති, සෙලවෙන ගති, ඊළඟට උණුසුම් ගති, සිසිල් ගති මේවා නැවත නැවත නිරීක්ෂණය කරමින් මේ ධාතු ක්‍රියාකාරීත්වය මුලින්ම අපේ කය අනුසාරයෙන්ම අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙ යුතුයි. ඒ කියන්නේ ඉඳගෙන ඉඳන්දිත් මේ විදිහට කරන්න පුළුවන්. ඇවිදිනකොටත් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න පුළුවන්. ඊළඟට අපි තුම හිටගෙන ඉන්නකොට නැත්නම් සැතපීලා ඉන්නකොට වෙනත් අනුකොඩා ඉරියව් පවත්වනකොට ඒතර මේ කයේ නිරන්තරයෙන් ඒබඳු ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අපිට වෙලා තියෙන්නේ අපේ අවධානය වෙන වෙන පැතිවලට යොමු වෙලා නිසා ඇත්ත වශයෙන්ම මේ කයේ සිදුවෙන ධාතු ප්‍රාකාරීත්වය අපිට වැටහෙන්නේ නැහැ. මේක මග හැරෙනවා. නමුත් අපේ හිත හොඳට එකඟ කරගෙන හිතේ සතියක් සමාධියක් දියුණු කරගෙන අපේ කයට අවධානය යොමු කරාම නිරන්තරයෙන්ම මේ සිද්ධ වෙන ධාතු ක්‍රියාකාරීත්වය යෝගාචරයේකට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ආයෙ විදිනකොටත් ඒ විදිහට ඒ ධාතු ක්‍රියාකාරීත්වයක් තේරුම් ගන්නවා, ඉඳගෙන ඉන්නකොටත් තේරුම් ගන්නවා, සතපිලා ඉන්නකොටත් තේරුම් ගන්නවා, හිටගෙන ඉන්නකොටත් තේරුම් ගන්නවා. හැකි හැම අවස්ථාවකදීම මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේක තේරෙන්න තේරෙන්න එතකොට එයාට මුලදී නම් තිබුණා මේ අත දැන් තදයි නැත්නම් ඇවිදිනකොට පාදය ස්පර්ශනකොට ගොරෝසුයි. ඔය විදිහට අපි අර සාමාන්‍යයෙන් අපි යොදාගත්ත නම් ඇසුරෙන් සම්මුතිය ඇසුරෙන් තමයි අපි මේක විස්තර කළේ. හැබැයි පස්සේ පස්සේ ඒ නම් සම්මුති ලේබල් ඔක්කොම හැරිලා ගිහිල්ලා හුදෙක් මේ ධාතු ක්‍රියාකාරීත්වයක් පමණක් වැටහෙන தත්වයකට යෝගාචරයෙකුට පැමිණෙන්න පුළුවන්. ඉතින් යාට තේරෙනවා දැන් බලන බලන අත දැනෙන දැනෙන හැමදේම මෙතන තියෙන ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි කියන නිබඳු අවබෝධයකට යාට එන්න පුළුවන්. ඉතින් මේ ක්‍රියාවලිය ඇත්තටම ධාතු විභංග සූත්‍රයේ හැමත් පැහැදිලිව විස්තර වෙනවා. ඉතින් එයා ඒ තමන්ගේ කියාගත්ත කයට අවධානය යොමු කරගෙන පුළුවන් තරම් මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් වාසය කරනකොට ඒ දියුණු වෙන නුවණ ඊට පස්සේ යාට නිතැතිම්ම බාහිරටත් යොදන්න පුළුවන්. බාහිරටත් ඒ අවධානය යොමුදුවාම එතනින් දැනගන්න පුළුවන් මේ ඇතුළත යම් හෝ පටවි ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවද? ඒ බඳුම ක්‍රියාකාරීත්වයක් තමයි බාහිර එළියෙත් තියෙන්නේ. ඉතින් ඒක හරිය ලස්සනට විස්තර වෙනවා ධාතු විභංග සූත්‍රයේ. යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පඨවි ධාතු රේවේසා. මේ යම්තාක් ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත කියලා සලකන පඨවි ධාතු ක්‍රියාකාරීත්වයක් වෙනවද? යම්තා බාහිර කියලා සලකන පඨවි ධාතු ක්‍රියාකාරීත්වයක් වෙනවද? මේ දෙකම එකයි. මේකේ ආයි වෙනසක් නැහැ. මේ අපි දීපෝ වර්ග කිරීමක් මෙතන තියෙන්නේ. පඨවි ධාතු ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. මේක ඇතුළය, පිටතය, මේක ස්ත්‍රී ශරීරයකය, මේක පුරුෂ ශරීරයකය, එහෙමත් නැත්නම් මේක පණ ඇති දෙයකේ මේක පණ නැති දෙයකේ ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම පටවි ධාතුවට දෙයක් නැහැ. ඒවා ඇවිල්ලා අපි පණවගත්ත දේවල්. ඒතර ඔන්න ඔය පණවා ගැනීම ටික පැත්තකට දාලා මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා, ධාතු ස්වභාවයක් මෙතන තියෙනවා, ධාතු සමූහයක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියලා අන්න යෝගාචරයකට වැටුණා නම් එතන එක්තරා අන්දමක නුවණක් දිනු වෙලා තියෙනවා. ඉතින් මේ නුවණ දිනු වෙන්න දිනු වෙන්න අර කලින් තිබිච්ච සත්ව පුද්ගල සංඥාව, ආත්ම සංඥාව බැහැර වෙලා ටික ටික යාට එකාතකින් මෙතන ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ කියලා අනාත්ම සංඥාවක්, ධාතු සංඥාවක්, රාශි සංඥාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාරය දේශනා කරද්දී විස්තර කරනවා උපමාවකින් අර ගවයෙන් ඝාතනය කරන තැනැත්තෙක් ගවයෙක් ඝාතනය කරන අවස්ථාවකදී එයාගේ හිතේ තියෙන ගවයෙක් කියන අදහස සතෙක් කියන අදහස සත්වයෙක් මරනවා කියලා සතෙක් මරනවා කියන අදහස තමයි යාට ඒ අවස්ථාවේදී තියෙන්නේ. හැබැයි යා සතා මැරුවට පස්සේ අපි හිතමු හරකෙක් මැරුවා ඊට පස්සේ හැම ගහලා කෑලි කපලා දැන් ඔන්න මස් විකුණන්න යා අරගෙන යනවා. දැන් ඔන්න හතරමං හන්දියක තියාගත්තා ඊට පස්සේ දැන් මස් විකුණනවා. එතකොට කවුරු හරි ඇවිල්ලා මස් රාත්තලක් දෙන්න මස් කිලෝ එකක් දෙන්න කියලා ඉල්ලනකොට තින් කෑලි කපලා එයා මස් විකුණනවා. දැන් කලින් තිබුණේ සත්වෙක් කියලා හැඟීමක්, හරකෙක් කියලා හැඟීමක්. නමුත් දැන් තියෙන්නේ එහෙම හැඟීමක් නෙමෙයි. ඒ කලින් තිබිච්ච සත්ව සංඥාව සම්පූර්ණයෙන්ම දැන් දුරු වෙලා දැන් තියෙන්නේ මස් කියන සංඥාව. ඉතින්තර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ධාතු මනසිකාරයක යෙදෙන යෝගාචරයටත් ඔන්න ඔය වගේ. මුලදී ආ වැඩේ පටන් ගන්නකොට තිබුණේ සත්වයක් පිළිබඳ සංඥාවක්. කෙනෙක් පිළිබඳ සංඥාවක් පුජ්‍යලයක් මමෙක් පිළිබඳ සංඥාවක් තමයි මුලදී තිබුණේ. හැබැයි ටික ටික මේ ධාතු මනසිකාරයේ වඩමින් කාලය ගත කරනකොට ඒ සත්ව සංඥාව බැහැර වෙලා හුදෙක් දැන් මෙතන තියෙන්නේ ධාතු ස්වභාවයක්ය ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා ඒ බඳු සංඥා වෙනස් වීමකට දැන් ඔන්න හිත ඇතුලේපත් වෙලා තියෙනවා. අතර මුලින් තිබුණ ඒකාතකින් අපිට කියන්න පුළුවන් විපරීත සංඥාවක් කියලා. නමුත් දැන් එහෙනම් යම්සේ අවබෝධයක් මත පදනම් වෙච්ච නිවැරදි සංඥා මට්ටමක් හිතේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකමයි ඊට පස්සේ ආ බාහිරටත් යොදන්නේ. බාහිරට ඒ තත්ත්වයේ යෙදුවම එතෙන්දිත් එයාට තේරෙනවා මේ ඇතුළත පමණක් මේ පිටත තියෙන්නේ දෙබඳු ධාතු ක්‍රියාකාරීත්වයක්මයි. ඒතර මේ අන්දමින් එයා කටයුතු කරනවා නම් එතකොට මේ කය ඇසුරේ අපි මේ තාක් පනවගෙන හිටියානම් කෙනෙක් මේ තාක් අපි හිතන් හිටියානම් මෙතන මම ඉන්නවා. මේ තාක් හිතාගෙන හිටියානම් මෙතන පුජ්‍යලයක් ඉන්නවා කෙනෙක් ඉන්නවා කියලා අනේ බඳු හැඟීම් දැන් ටික ටික අයින් වෙලා යා යුතුයි. හුදෙක් මෙතන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක් ධාතු ස්වභාවයක් පමණයි කියන අවබෝධයට යාගේ හිත පැමිණිය යුතුයි. එහෙමනම් අර කෙනෙක් පුජ්‍යලයක ආත්මයක් මේ කය ඇසුරේ පවත්වමින් හිටියානම් අන්න ඒක දුරු වී ආයුතුයි. ඉතින් ඒක අර උපමාවෙන් පෙන්වනවා වගේ හරකෙක් කියන සත්ව සංඥා තිබිච්ච තැනත්තගේ හිතට දැන් මස් කියන සංඥාව පැමිණියා වගේ යෝගාවචරයාගේ හිතෙත් පටන් ගන්නකොට තිබිච්ච සත්වේ පුජ්‍යලයක් මම කියන සංඥාව බැහැර වෙලා හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් පමණක් තියෙනවා කියන පැත්තට එහෙනම් පැමිණිය යුතුයි. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මෙතෙන්දී ආත්ම සංඥාව දුරු යාමක්. ඒ වෙනුවට අනාත්ම දහමක් වැටහීමක්. තමයි එහෙනම් සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් මේකම අපි හිතමු එයා වායෝ ධාතුව නැත්නම් තේජෝ ධාතුව ආපෝ ධාතුව මේවා සම්බන්ධිනුත් එයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි හිතමු අපි වාඩිලා ඉන්නකොට අපි උත්සාහත් උනේ පිම්බීම හැකිලිම කියන අරමුණ ඉස්සරහින් තියාගන්න. එතකොට පිම්බීමක් ගන්න එයා සිහිය පැවැත්තුවා. හැකිලීමක් ගන්න සිහිය පැවැත්තුවා. එහෙන් පවත්වමින් ඉන්නකොට දැන් ඒවැය තියෙන චලන රාශිය එයාට තේරෙන්න ගන්නවා. මෙතන සමහරවිට තනි පිම්බීමක් නෙමෙයි තනි හැකිලීමක් නෙමෙයි. මෙතන පිම්බීම් රසක් තියෙනවා. හැකිලීම් රසක් තියෙනවා. සමහරවිට ඒක ඉස්සරහට ගිහිල්ලා නතර වෙනකොට ඔන්න තද ගතියක් තියෙනවා. ආපස්සට එනකොට නිකන් සැහැල්ලු ගතියක් තියෙනවා. ඒ වගේම චලන රසක් තියෙනවා. ඒතර මෙතන මේ පිම්බීම හැකිලීම කියන අපේ නමක් යොදලා තිබුණාට මොකද මේ තුලත් මේ කුඩා සංසිද්ධිය තුලත් බොහොම සියුම් ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අර එක එක කුඩා කුඩා චලන එක එකක් ගාන යෝගාචරයට බලන් ඉන්න පුළුවන් නම් ඒකට කෙතරම්නම් සූක්ෂම අන්දමක ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන ක්‍රියාත්මක වෙනවාද කියන එක යෝගාචරයට හඳුන ගන්න පුළුවන්. අපි තුමු ඇවිදිනකොටත් ඒ වගේම. සක්මන් භාවනාවක යම්ස කෙනෙක් නිරත වෙනවා නම් එයා මුලදී සමාඩ වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා වැඩේ පටන් ගත්තා වෙන්න පුළුවන්. නමුත් පස්සේ යාට තේරෙනවා එහෙම දැන් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් හොඳට සාවධානව නිශ්ශබ්ද මනසකින් මේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන යන්න පුළුවන්. එතකොට එසවීමක් කියන්නේ එතකොට එතනත් චලන රාශියක්. ගෙන යාමක් කියන්නේ චලන රාශියක්. තැබීමක් කියන්නේ චලන රාශියක්. තැබුවාට පස්සේ එතන එතකොට ක්‍රියාකාරකම් රසක්. සමහරවිට බර ගතියක්, සැහැල්ලු ගතියක්, සිනිඳු ගතියක්, මුරුදු ගතියක්, ගොරෝසු ගතියක්. මේ ඔක්කොම එතන දැනෙන්නේ යාට ඉඳ තියෙනවා. ඉතින් එතකොට මුලදී සමහරට ඔයකින් එකක් හොඳට ගොරෝසුවට දැනෙන දෙයක් ප්‍රකටව දැනෙන දෙයක් විතරක් පාවිච්චි කළා වෙන්න පුළුවන්. නමුත් පස්සේ එයා උත්සාහන්ත වෙනවා මේ හදාගත්ත සතිමන්දව හදාගත්ත ඒකාග්‍රතාවය ප්‍රයෝගී කරගෙන මෙතන මේ සිදුවෙන දහතුර්යාකාරීත්වය තේරුම් ගන්න. යටිපතුලේ දැනෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එතන තද ගතියද, රළු ගතියද, මුරුදු ගතියද, සිනිඳු ගතියද පාදයෙන් පාදයකට මාරු වෙද්දී දැනෙන බරගතිද? ඉතින් මේ වගේ විවිධ අන්දමින් මේ ධාතු ක්‍රියාකාරීත්වය විමසනවා. එතකොට තමයි යාට තේරෙන්නේ මෙතන හුදු ක්‍රියාකාරකම් රසක් සිද්ධ වෙනවා. එක මොහොතක් නිකන් නැහැ හැමතිස්සෙම යම් යම් ධාතුන්ගේ ක්‍රියාත්මක භාවයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට යා තේරුම් ගනිමින් යනකොට අන්න යාට තේරෙනවා මෙතන දැන් සත්වයක් කොහෙද ඉන්නේ? නැත්නම් පුජ්‍යලයක් කොහෙද ඉන්නේ? මමෙක් කියලා කියන්නේ කොයිකටද? කෙලන්න යාට තේරෙනවා මොකද මේවා යහුසුලුව වෙනස් වෙනවා. මේවා එක දිගට තියෙන ඒවත් නෙමෙයි. මේවා නිරන්තරයෙන් වෙනස් වෙන දේවල්. එතකොට තද ගතියක් කියලා කොහම මේක නාමපදයක් නෙමෙයි එතන තියෙන ක්‍රියාපදයක්. ක්‍රියා ක්‍රියාභාවයක්. ක්‍රියාත්මක වීම රසක්. නැත්තම් ශක්තියින් කියලා කියන්න පුළුවන්. එතකොට මේ තද ගතියේ වෙනස් වීම තියෙන්නේ. රළු ගතියේ වෙනස් වීම. මුරුදු ගතියේ වෙනස් වීම, සැහැල්ලු ගතියේ වෙනස් වීම, උණුසුම් භාවයේ වෙනස් වීම, සිසිල් භාවයේ වෙනස් වීම. චලනයේ වෙනස් වීම. එතකොට මෙන්න මේ වෙනස් වීම සමූහයක නිරූපණයක් මෙතන තියෙනවා. කියලා එතකොට ටිකක් ගැඹුරින් යෝගාචරයට මේක වැටහෙන්න පුළුවන්. ඉතින් බැලුවාම එතකොට මෙතන ඇතුලේ ගන්න කියලා සාරයක් නැහැ. ඇතුලේ ගන්න කියලා තනි පදාර්ථයක් නැත්නම් තනි ඒක ඝණයක් මෙතන නැහැ. නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන ශක්ති සමූහයක්. ක්‍රියාකාරකම් රසක් කියන සමහර විට යෝගාචරයට වැටහෙන්න පුළුවන්. ඉතින් මේ බඳු දෙයක් එයාට වැටහෙන්න වැටෙන්න එයාගේ හිතේ එතකොට අර තිබිච්ච මේ තාක් තිබිච්ච ඝන සංඥාව ඉවත් වෙන්න පුළුවන්. මෙතෙක් හිතන් හිටියේ මේක ඔක්කොම ඒක ඝනයක් කියලා, තනි gediyak කියලා, තනි ශරීරයක් කියලා. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් ඔක්කොම නිකන් සමූහයක්. රාශියක්, ක්‍රියාකාරකම් රසක්. ඊට අමතරව කලින් හිතන් හිටියේ මෙතන මම ඉන්නවා කියලා, මේ කය කියන්නේ මම කියලා, නැත්නම් කය කියන්නේ මගේ කියලා. මම අහවලා කියලා තමයි හිතන් හිටියේ. මම තැනත්තා කියලා හිතන් හිටියේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. මෙතන හුදු අනාත්ම සම්භා අනාත්ම දර්ශනයක්. අනාත්ම ස්වභාවයක්. නැත්තම් ධාතු සමූහයක්, ධාතු ක්‍රියාකාරීත්වය කියන පැත්තට තමයි එයාගේ හිත පැමිණෙන්නේ. ඉතින් මේ විදිහට එතකොට යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් දැන් මේ දෙන උත්තරේ අපිට තේරුම් ගන්න පුළුවන්. දෙන උත්තරේ තියෙන්නේ පටවි ධාතුන්කෝ අහං ආවසෝ න අත්තතෝ උපගච්ඡින් නච පටවි ධාතු නිස්සිතං අත්තානම්. තයාට තේරුණා මේ පටවි ධාතුව කියලා කියන්නේ මම නෙමෙයි. පටවි ධාතුව කියලා කියන්නේ ආත්මයක් නෙමෙයි. ඒ වගේමයි ආත්මය එකක් පටවි ධාතුව වෙන එකක් කියලා එහෙම හදාගත්ත එකකුත් නෙමෙයි. දැන් කෙනෙකුට එහෙමත් තර්ක කරන්න පුළුවන්. පටවි ධාතුව නම් මම නෙමෙයි. හැබැයි මම කියන්නේ වෙන එකක්. පටවි ධාතුව කියන්නේ තව එකක්. එහෙම තත්වයකුත් නෙමෙයි. කියලා තමයි මේ යෝගාවචරයට තේරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පටවි ධාතුවට පමණක් නෙමෙයි දැන් මේ ධාතු මනසිකාරයක් වඩනකොට එයාට මේ ධාතු හතරටම මේ විදිහට මමෙක් කියාගන්න බැරි තත්ත්වයක්, පුජ්‍යලයක් කියාගන්න බැරි තත්ත්වයක් තමයි ටික ටික තේරුම් යන්නේ. මේ ටික අපිට තේරුම් ගියත් ටිකක් අමාරු කොටස තමයි විඥාන ධාතුව කියලා කියන්නේ. දැන් විඥාන ධාතුව අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් මේ පිටුතුට මතක ඇති අපි සතිපට්ඨානය ගැන කතා කරද්දී මේ විඥානස්කන්ධය අපිට තේරුම් යන්නේ චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට වගේ සෑහෙන්න පැමිණෙනකොට. මොකද එක පාටම අපිට විඥානයේ ක්‍රියාකාරීත්වය <clears throat> වටහා ගන්න අමාරුයි. අපි ඒ නිසා මුලින්ම ටිකක් කයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. එහෙම නැත්නම් කයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම හරහා සතිය, සමාධිය, ප්‍රඥාව සෑහෙන දුරකට අපි වඩා ගන්නවා. ඒ බඳු දියුණු වෙච්ච ප්‍රඥාවක් උපයෝගී කරගෙන තමයි අපිට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මෙතන විඥාන ධාතුව කියලා කිව්වහම මුළු මානසික කොටස් සියල්ල මෙතන අන්තර්ගත වෙනවයි කියන්න පුළුවන්. නමුත් ඒක ටිකක් බෙදා දැක්වීමක් තමයි ස්කන්ධ පැත්තේදී තියෙන්නේ. දැන් ස්කන්ධ පැත්තේදී භෞතිකත්වයට දීලා තියෙන්නේ පහෙන් එකක තත් එකක ප්‍රමාණයක්. ඉතින් පහෙන් හතරම මානසික පැත්ත කතා කරලායි තියෙන්නේ. ඒ දෙන්න තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. දැන් ධාතු 6 ගැන කතා කරද්දී 6න් 5ක්ම දීලා තියෙන්නේ විශේෂයෙන්ම භෞතික පැත්තට 6න් 1යි දීලා තියෙන්නේ මානසික පැත්ත. එකාතකින් බැලුවහම මේවා මේ අර එක එක පුජ්‍යලේයින්ට ඒ අයගේ උපාදානය දුරු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු විවිධ ක්‍රමෝපාය. නැතම් කෙනෙක්ගේ උපාදානය නැත්තම් බැඳීම එහෙමත් නැත්නම් එයාගේ තියෙන රැවටීම හුඟක් වැඩි රූපයට එයා රූපයට තමයි හුඟක්ම බැඳිලා ඉන්නේ. ඒකට තමයි හුඟක්ම මුලා වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේදී යාට රූපය හොඳට විස්තරාත්මකව පෙන්වන්න ඕනේ. මෙතන ක්‍රියාකාරීත්වය හොඳට වටහලා දෙන්න යාට උත්සාහත් වෙන්න ඕනේ. නැත්නම් එයාගේ ඒ තියෙන බැඳීම, ඒ මුලාව දුරු කරගන්න අමාරුයි. හැබැයි ඇතැම් කෙනෙක්ගේ එච්චර රූපයට නැහැ. හැබැයි මේ දැනෙන විවිධාකාර මානසික ස්වභාවයන්ට වේදනාවන් වලට, සංඥාවන් වලට, හිත ඇතුලේ ක්‍රියාකාරීත්වයන් වලට ඒවට පැටලලා ඉන්නේ. ඒවැය තමයි යා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් බැහැගෙන ඉන්නේ. රූපයට යා එච්චර තැනක් දෙන්නේ නැහැ. අනේ යාට දෙන්න ඕනේ එතකොට රූපේ රූපයට වැඩි තැනක් නොදුන්නත් මේ මානසික පැත්ත යාට හොඳට විග්‍රහ කළා නැවත නැවත එයාත් එක්ක කටයුතු කරන්න ඒවා නැවත නැවත විමර්ශනය කරන්න අවස්ථාවක් සලස්සලා දෙන්න අවශ්‍යයි. එහෙමනම් මේ එක එක්කෙනාගේ බැඳීම් ස්වභාවය අනුව එමත් නැත්නම් ඒ එක එක්කනාගේ තියෙන ඒ ආශ්‍රව අනුසය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව තමයි අපි මේ රූපයටද වැඩියෙන් මැදලා ඉන්නේ නැත්නම් නාම ධර්ම වලටද නැත්නම් නාම ස්කන්ධයන් වලටද කියන එක තේරුම් ගන්න වෙන්නේ. සමහර විට හුඟක් වෙලාවට වෙන්නේ අපි කොහොමත් ඉතින් රූපයෙන් පටන් ගන්නවා. රූපයෙන් පටන් අරගෙන යනකොට සමහර කෙනෙක් සමහර යෝගාවචරයෙක් ඒකෙම සෑහෙන කාලයක් ගත කරනවා. නැත්නම් කායානුපස්සනායම සෑහෙන කාලයක් ගත කරනවා. ඒකම සෑහෙන විග්‍රහ කරලා විමර්ශනය කරලා බලනවා. ඒ තුලින් සෑහෙන නුවණක් උපදව ගන්නවා. සමහරට එහෙම කර කර ඉන්නකොට ඉබේටම වගේ යාගේ හිත වේදනාවටත් යනවා නැත්නම් වේදනාවන පසනාවකත් යෙදෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට ස්වභාවික ගලණයක් තියෙනවා නම් ඒ කිසි වරදක් නැහැ. මොකද මේ ස්කන්ධ පහම නිරන්තරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ රූපස්කන්ධයෙන් පටන් ගත්තාම ටික ටික යා වේදනාස්කන්ධය දක්වා යන්න පුළුවන්. ඒතර කය ඇසුරෙන් මෙයා වේදනාවන් හඳුන ගන්නවා. සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් කය ඇසුරෙන් මෙයා තේරුම් ගන්නවා. ඉතින් එතකොට එයාට ඒ රූපය මුල් කරගත්ත අවබෝධය තව තව වැඩි වෙන්න ගන්නවා. පස්සේ පස්සේ දැන් කයේ පමණක් නෙමෙයි වේදනාව තියෙන දැන් මනසෙත් වේදනාව හට ගන්නවා. සමහරලාට සොම්නස් වේදනාව, සමහරලාට දොම්නස් වේදනාව, සමහරලාට උපේක්ෂා වේදනාවක් මේ හිත ඇසුරේමත් තියෙන බව යාට දැන් තේරෙනවා. දැන් පොඩ පොඩ හිත පැත්තට නැත්තම් මනස පැත්තට බැහැ ගන්න. ඊට පස්සේ මේ මනසට එන විවිධ චිත්ත අරමුණු නැත්තම් අපිටම චිත්ත රූප සංඥා එයාට පේනවා. එයා හඳුන ගන්නවා. ඊට අමතරව මේ හිතට නිරන්තරයෙන්ම සිතුවිලි එනවා. ඒවත් හඳුන ගන්නවා. දැන් අපි තුන් මේ සිතුවිලි වල ස්වභාවය ටික ටික තේරුම් ගන්න තේරුම් ගන්න. හිතට එන සංඥාවන් තේරුම් ගන්න තේරුම් ගන්න. දැන් හිතේ ටික ටික ඉඩ කඩ ඇති වෙනවා. හිත ටිකක් පිරිසුදු වෙනවා. හිත ටිකක් සැහැල්ලු වෙනවා. දැන් කලින් නම් අතෝරක් නැතුව මේකට අරමුණු පැමිණියා. ඒ නිසා හිත ගැන අපිට අවබෝධයක් නැහැ. නමුත් දැන් මේ වඩන දහම හරහා හිත ටිකක් පැහැදිලි වෙන්න ගන්නවා. හිතට එන අරමුණු ප්‍රමාණය වශයෙන් ගත්තත් අඩු වෙන්න ගන්නවා. සිතවිලි වශයෙන් ගත්තත් අඩු වෙන්න ගන්නවා. දැන් ඔන්න හිතවිලි අතර පරතරයක් එන්න ගන්නවා. අපිටම යෝගාවචරයක් දැන් ගැඹුරකට යනකොට චිත්තානුපසනාවක් වඩනකොට මේ එකකටවත් වටනකමක් නොදී රාගසිතක් පහළ වුණත් විරාගසිතක් පහළ වුණත් මෛත්‍රී සහගත හිතක් පහළ වුණත් එහෙම නැත්නම් දේශ සහගත හිතක් පහළ වුණත් පැටලිලි සහගත හිතක් පහළ වුණත් නිදහස් වෙච්ච හිතක් පහළොනොත් මේ එකකටවත් විශේෂ වර්ණකමක් නොදී මේවැයේ තියෙන මේ එන යන ස්වභාවය ඇතිව නැතුව යන ස්වභාවය පැමිණි ආපසු යන ස්වභාවය මේවා තේරුම් ගනිමින් වාසය කරනවා නම් මේ පැමිණෙන කිසිම සිතුවිල්ලකට වටනකමක් නොදෙන තත්වයකට යෝගාවචරයට එන්න පුළුවන් මොකද මේවා හුදෙක් සිතුවිලි කුසල් සිතුවිලි එන්න පුළුවන් අකුසල් සිතුවිලි එන්න පුළුවන් නමුත් මේවා හුදෙක් සංස්කාර මේවා හුදෙක් සිතුවිලි කියන අවබෝධයට යෝගාවචරයට එන්න පුළුවන් එහෙමනම් එයා දැන් ඒවා ඔක්කොම අතහැර දමමින් යනවා නම් අන්න යාට මේ මනසේ පිරිසුදු බවක් නැත්නම් විනිවිද පෙනෙන ගතියක් එහෙම නැත්නම් අපි අර චිත්‍රය මකලා කැන්වස් එක මතු කරගත්තා වගේ දැන් ඔන්න කැන්වස් එක පේන ගතියක් යෝගාචරයේ තුල සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඒකාතකින් කියනවා නම් අපි මේ ටික ටික අපේ හිතම අධ්‍යයනය කිරීමක් දැන් මේ කරන්නේ. අපි විඥානයේ තේරුම් ගැනීම සඳහා නුවණ දියුණු කිරීමක් තමයි දැන් අපි මේ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පඤ්ඤා භාවේතබ්බා විඥානම් පරිඤ්ඤය. ප්‍රඥාව වඩන්න වඩලා විඥානයේ ක්‍රියාකාරීත්වය හාත්පසින් තේරුම් ගන්න. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. ඒ තබා එකාතකින් චිත්තානුපසනාවක් කරන්න පවා බුදුරජාන් වහන්සේ කියනවා සතියත් සම්පජඤ්ඤයක් සම්පජඤ්ඤයත් අත්‍යවශ්‍යයි කියලා. නාහං වික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපසන කොටසදී බුදුරජාණන් වහන්සේ යම්කිසි අනුතර ඇඟීමක් කරනවා. මොකද අපි එක පාටම හිත දිහා බලන්න කියලා විඥානය තේරුම් ගන්න කියලා අපි ගියාට ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. අපි තුල දියුණු වෙච්ච සතියක්, දියුණු වෙච්ච සම්පජඤ්ඤයක් නැත්තම්. ඒ නිසා අපි ටිකක් කාලය ගියාට කමක් නැහැ. කායानुපස්සනාවක් වඩලා වේදනානුපස්සනාවක් වඩලා මේ වමනා කරන කුසලතාවයන් දියුණු කරගෙන નિરાයාසයෙන්ම අපේ හිත දිහා බලනවා නම් ඊටාම් වටිනවා ඒක එතකොට අපිට තේරෙන්න තියෙන අවකාශයත් හුඟක් වැඩි. දැන් එතකොට යෝගාවචරයට තේරෙන්න පුළුවන් දැන් මේ හිතේ විවිධ ස්වභාවයන් තියෙනවා. එතකොට දැන් අර විඥාන ධාතුව කියලා එතන සඳහන් වුණාට ඇත්ත වශයෙන්ම විඥාන ධාතුව තේරුම් ගන්න තේරුම් ගන්න මේකේ තියෙන විවිධ පැති යෝගාචරයට තේරෙන්න ඉඩ තියෙනවා. ඒතොර විඥාන ධාතුව කියලා මෙතන සඳහන් කළාට මොකද? වේදනා ස්වභාවයන් මෙතන තියෙනවා. සංඥා ස්වභාවයන් තියෙනවා. හිතට එන සිතුවිලි මෙතන තියෙනවා. ඊළඟට ඒ පැමිණෙන සිතුවිලි පැත්තක වෙන්න පුළුවන්, පැමිණෙන සංඥා පැත්තක වෙන්න පුළුවන්, උද්ගත වෙන යම්සි වේදනා පැත්තක වෙන්න පුළුවන්. මේ හිත ගිහිලා බැහැ ගන්න ගතිය. හිත එතන ගිහිලා නිකන් අටුවම් බහින ගතිය. එහෙම නැත්නම් එතන මුල් බැස ගන්න ගතිය. ඒකෙම වෙලිලා පැටලලා ඉන්න ගතියක්. සමහර විට මෙතන තියෙනවා. ඇතැම් විට ගැඹුරකට යනකොට මේ එකකවත් පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක්. විමුක්ත සිතක්. ඒ කියන්නේ වේදනාවක පැටලිලත් නැහැ. සංඥාවක පැටලිලත් නැහැ. හිත ඇතුලේ සිතවිලිත් නැහැ. එමෙ නැත්නම් හිතේ ඇතුලේ කිසිම විශේෂයෙන් රාගයක්, ද්වේෂයක්, මෝහයක් එහෙම ක්‍රියාත්මක වෙමුකුත් නැහැ. එහෙමනම් අන්න අර canvas එක මත උනා වගේ. නිකම්ම නිකන් සුදු තිරයක් තියෙනවා වගේ හිත විසංඛාරව තියෙන්නත් පුළුවන්. කියලා අන්න යෝගාවචරෝ ටික ටික තමයි එහෙමනම් වැටහෙන්නේ. ඒ එබඳු මට්ටමකදී එයාට තේරෙන්න පුළුවන් දැන් මෙතන කොහෙද මමෙක් ඉන්නේ? මෙතන කොහොමද පුජ්‍යලයක් ඉන්නේ? මේ පැමිණෙන වේදනාවන් මමද? නැත්තම් මේ විටින් විට එන සංඥාවන් කියන්නේ මමද? ඒවා පුජ්‍යලයේද්ද? සත්වයේද්ද? නැත්තම් මේ සිතුවිලි වලින් නිරූපණය වෙන්නේ මමද? සංඥාවක්ද? පුජ්‍යලයේක්ද? කියලා අන්න යාටම සමාවෙන්න ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ විඥාන ධාතු පැත්තෙන් කියන්නේත් විඥාන ධාතුන්කෝ අහං ආවසෝ න අත්තත උපගච්චින් නච විඥාන ධාතුත ධාතු නිසිතං අත්තාන දැන් මේ විඥාන ධාතුව කියලා සලකන මේ එකක්වත් එවනම් දැන් මෙයා තේරුම් ගන්නවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි විතර සත්වේ පුජ්‍යලයක් මමෙක් නෙමෙයි. ඒතර විඥාන ධාතුව කියන එකට නැවතත් මට මතක් කරන්න පුළුවන් මෙතන කොටස් ගොඩක් මේ කියන්නේ. එතන එතකොට වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියලා අපි සාමාන්‍යයෙන් ස්කන්ධ වශයෙන් බෙදා දක්වද්දී මේ පෙනෙන සියලු කොටස් මේ විඥාන ධාතුව කියන කොටසට අයත් වෙනවා. ඒ සියල්ල එතකොට එකක්වත් මමෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, සත්වයක් නෙමෙයි කියලා එහෙමනම් එයාට එකක්වත් ආත්මීය වශයෙන් සලකන්නේ නැති ගතියක් අවබෝධයක් එයාගේ හිතේ පැමිණෙන්න ඕනේ. ඒතර ඒවෙන් පරිබාහිර තියෙන ආත්මයක් ගැනත් එහෙම එකක් ඇත්තේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය විස්තර කරද්දී එතකොට හතර ආකාරකින් එක එක ස්කන්ධයක් ගැන හතර ආකාරකින් විස්තර කරනවා. එතකොට මේ එකකටවත් අහු නොවන తত্ত্বයක්. රූපය කියන්නේත් මම නෙමෙයි. රූපය මට අයිති දෙයක්ුත් නෙමෙයි. එතකොට මම කියන එක බාහිර වෙලා රූපයයි මායයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා පැත්තකුත් නෙමෙයි. එතකොට මේ විදිහට විවිධ අන්දමින් අපිට ගන්න පුළුවන් අනවබෝධයක් නැත්නම් වැරදි වැටහීමක් අවිද්‍යාවක් මේ සියල්ල බැහැර වෙලා කිසිම තැනක කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් නොගැනීමක් වෙනවා නම් අන්න ඒ කියන්නේ සෑහෙන දුරකට අපි තුල සෑහෙන නුවණක් දිනු වෙලා තියෙනවා. දැන් සමහරට මේක කියනකොට මේ කෙනෙකුට මතක් වෙන්න පුළුවන් අපි අර කලින් අවස්ථාවන් වලදී ඉදිරිපත් කරගත්තු බාහ්‍ය සූත්‍රයේදී යතෝකෝ තේ වාහ්‍ය දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති කියලා මේ බුදුරජාන් වහන්සේ බාහ්‍ය ස්වාමීන් වහන්සේට නැත්නම් බාහ්‍ය තාපසතුමාට දෙන අවවාදය. ඒ අම් අවස්ථාවක මේ බාහිර තියෙන ඇහෙන් දැකපු කනෙන් අහපු නාසයෙන් දිවෙන් කයෙන් දැනගත්ත මනසට පැමිණිච්ච කිසිම අරමුණක රැඳෙන්නේ නැත්තම් යතෝ ත්වම්බාහ්‍ය නතේන තතෝ ත්වම්බාහ්‍ය නතේන යතෝ ත්වම්බාහ්‍ය නතේන තතෝ ත්වම්බාහ්‍ය නතත් මේ විදිහට විස්තර වෙනවා එතකොට යම් අවස්ථාවකේ බාහිර කියන අපි සලකන ඒ අරමුණේ රූපයක් වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් ගඳක් සුවඳක් රසක් පහසක් එහෙමත් නැත්නම් අරමුණක් මේ එකකවත් එතන කෙනෙක් නැහැ එතන බැඳිලා නැහැ එතන ජීවත් වීමක් නැහැ. ඒකට බැහැ ගැනීමක් නැහැ. ඒක උපාදාන කිරීමක් නැහැ. එහෙමනම් එතන මමෙක් නැහැ. එතන මම හැදීමක් නැහැ. ඊට අමතරව ඒ ඒවා දැනගන්න ඒවා තේරුම් ගන්න කෙනෙක් මෙතන එහෙමත් එහෙම අවස්ථාවක නැත්තම් අන්න එහෙමනම් මේ අවස්ථා දෙකෙන්ම අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා නිරූපණය වීමක් නැහැ. එහෙමනම් අන්න හිත නිදහස් වෙනවා. මේ පැත්තමයි මෙතනත් කතා කරන්න වෙන්නේ. දැන් ධාතු ක්‍රියාකාරීත්වයත් ඒ අන්දමින් යම් සියෝගාචරයක් දැනගනිමින් යනකොට එයාට මේ හුදෙක් ධාතුන්‍ය මෙතන තියෙන්නේ මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා තේරෙනවා නම් ඒතරේ භෞතික පැත්ත තේරෙනවත් එක්කම සමහරට හිත ආධ්‍යාත්මික පැත්තට එන්න ඉඩ තියෙනවා. එහෙනම් මේ දැනගන්නේ මමද? දැනගන්නේ පුජ්‍යලයේද? එහෙම නැත්නම් මේ බලන් ඉන්නේ කවුද? බලන් ඉන්නේ මමද? ඒක සමහරට කෙනෙක්ට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම බිඳ හැලෙන්නේ මේ විඥාන ධාතු කියන කොටසදී. එහෙම නැත්නම් තව සවිස්තරාත්මකව කියනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටසදී මේ සියල්ල ඒ ඒ නාම පැත්තෙන් තමයි මේක බිඳ හරින්නේ. එහෙමනම් ඒ පැතිවලදිත් සත්වයක්වත් පුඤ්ජලයක්වත් මමෙක්වත් එහෙම ක්‍රියාකාරීත්වයක් නැහැ. මෙතන මේ සමූහයක හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වීමක් කියලා සමාහයට ගැඹුරු අවබෝධයක් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අතකින් අපේ කායानुපසනාව වඩනකොට යම් පමණක හිතේ නුවණක් දියුණු වෙනවා. වේදනානුපසනාව වඩනකොට හිතේ නුවණක් දියුණු වෙනවා. ඊළඟට චිත්තානුපසනාව වඩනකොට විශේෂයෙන්ම මේ හිත පිළිබඳව යම්කිසි අවබෝධයක් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධම්මානුපසනාවකට එනකොට ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ අපිව විවිධ පැතිවලින් මෙතන තියෙන මේ අනාත්ම ස්වභාවය ඇති වෙන අන්දමින් ඒවා සකස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි නීවරණ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. ඒවා හොඳට විමර්ශනයට ලක් කරනවා. ස්කන්ධයන් සම්බන්ධයෙන් හොඳට විමර්ශනයට ලක් කරනවා. ආයතන සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කරනවා. බොජ්ජංග සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කරනවා. ඊට තමතර චතුරාර්ය සත්‍ය පැත්තකින් විමර්ශනයට ලක් කරනවා. එතන මේ බඳෝ විමසීමක් හොඳට අවබෝධයෙන් දැකීමක්, තේරුම් ගැනීමක් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න අර අනාත්ම දර්ශනය තමයි ඉස්සරහට එන්නේ. මේකකවත් සත්පුජ්‍යල සංඥාවක් නැහැ කෙනෙක් පුජ්‍යලයක් මම කියන දෙයක් නැහැ එතන හුදු ක්‍රියාකාරීත්වයක් තියෙනවා එතකොට මේ අවස්ථාවේදී මේ සාමින්හසලට උත්තර දෙන්නේ මේ හැම ධාතුවක් සම්බන්ධයෙන්ම මම මේවා එකක්වත් දැන් කෙනෙක් වශයෙන් දැක්කේ නැහැ මමෙක් වශයෙන් දැක්කේ නැහැ පුජ්‍යලයක් වශයෙන් දැක්කේ නැහැ ඊට බාහිරවත් කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ නැහැ. මම එක් වශයෙන් දැක්කේ නැහැ. පුද්ගලයෙක් වශයෙන් දැක්කේ නැහැ. ඉතින් මේ බඳු අන්දමකින් කටයුතු කරද්දී මොකද වුනේ? යේච පටවි ධාතු නිසිතා උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසයා තේසං khaya විරාගා නිරෝධා ඡාගා පටිනිස්සංගා විමුත්තම් මේ චිත්තන්ති පජානා දැන් මේ කය දිහා බලමිනුත් වාසය කරද්දි මේ කයට තිබුණ යම්කිසි ඇලීමක් එවන් නැත්නම් ඒකට තිබුණා නම් යම් කිසි බැඳීමක්, ඒක උපාදාන කිරීමක්, කය මූලික කරගත්ත හිතේ යම් කිසි තහවුරු වීමක්. මේක නම් හරිම ලස්සනයි. මේ කය තමයි තියෙන ලෝකෙම ලස්සනම රූපේ. මේක තමයි තියෙන හැඩි දැඩිම නැත්නම් අපිටම ශක්තිමත්ම කය. කියලා මොකක් හරි මේ කය සම්බන්ධයෙන් අපිට එහෙම නැත්නම් එකේ ඍණ පැත්තෙන් ගත්තොත් දැන් මේ කය අබල දුබලයි. මේ කය දැන් ජරා ජීර්ණයි. මේ කය මූලික කරගත්ත හිතේ පහළ වෙච්ච යම්කිසි අදහසක්. ඒ අදහස උනත් අපි දැඩිව ගත්තොත් මේ කය තියෙනවා කියලා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට කය මූලික කරගත්ත ඒ බඳු සිතා ගැනීම ඒවා පවා එහෙමනම් ටික ටික බහැරලා යනවා. චේතසෝ අදිඨාන කියලා කියන්නේ ඒකයි. ඒතර මේ පටවි ධාතුවක් ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ අපි කතා කරන ඒවැයෙන් නිර්මිත වෙනත් කුමක් හෝ අපි කියන සම්මුති මට්ටමක් වුණා. දැන් මේ ස්ත්‍රියක් පුරුෂයෙක් අම්මා තාත්තා දුව පුතා මේ කියන්නේ අර ඒ ධාතු හයෙන් නිර්මිත අපි දීපු සම්මුති මම් සම්මුති මට්ටම්. ඉතින් ඒවා එකකවත් ඇත්තටම හිත බැස ගන්න බෑ. බැහැගෙන තිබුණා නම් ඒවා ඔක්කොම ටික ටික ෂේ වෙලා යන්න අවශ්‍යයි. ඒවා සම්බන්ධයෙන් අපේ හිතේ තියෙච්ච මති මතාන්තර දැඩි ගැනීම් එය සියල්ලත් එහෙනම් මැකි මැකි යන්න අවශ්‍යයි. අබිනිවේෂ මේ වතුරට බැස ගැනීම. හිත ඒවැයම බැඳලා ඉන්නවා. ඒව අස්සටම රෙංගගෙන ඉන්නවා. ඒකමයි අසුරු කරන්නේ. අන්න ඒ බඳු බැස ගැනීම. ඒවත් එහෙනම් ටික ටික ගැලවි ගැලවි ලිහිල් වෙවි දුරු වෙවි ආවිති. දැන් මේවා අසුරු කිරීම නිසාම හිතේ බැහැගත් යම්සි අනුසය ධර්මයන් තියෙනවා ඒවත් එහෙමනම් දුරු වී ආවිති. අපි හිතමු අපි රූපයම අසුරු කරමින් කාලයක් වාසය කරනකොට මේ හිතේ නිකන් රූපය ඇසුරු නොකලත් රූපය හා සම්බන්ධ යම්කසේ වැරදි වැටහීමක් නිකන් තහවුරු වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි තුමු අපේ හිත ඇසුර අපි නිවැරදිව තේරුම් ගන්න නැතුව ඉන්නවා නම් ඒවා හා සම්බන්ධ වැරදි වැටහීම් දෘෂ්ටි හිතේම මුල් බැහැගෙන තියෙන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම නිකන් ලිහිලා යන්න ඕනේ. අපි දැනට ඉන්නේ සමහරවිට ලොකු පැටලිලි සාගර තත්වයක වෙන්න පුළුවන්. අනවබෝධයක වෙන්න පුළුවන්. නමුත් නිවැරදි සතිපට්ඨානයක් වඩමින් හොඳට ඒ අපි කිව්වොත් වෙනත් පැත්තකින් නිකන් අර බෙහෙතක් පරිහරණය කර කර හොඳට බෙහෙත වැඩ කරනකොට ඒ නිරෝගී බව එහෙනම් අපේ මනසේ ඇති වෙන්න පටන් ගන්නවා. දැනට තියෙන ලෙඩ වෙච්ච මනසක් වෙන්න පුළුවන්. ව්‍යාකූල වෙච්ච මනසක් වෙන්න පුළුවන්. පැටලිලි සහගත මනසක් වෙන්න පුළුවන්. නමුත් අපිට නිවැරදි දහමක් මේ හිතේ ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න එහෙමනම් මේ පැටලිලි ඔක්කොම දුර වෙවි අනවබෝධයන් දුර වෙවි ඒ වෙනුවට අවබෝධයක් හිතේ පැහැදිලි ගතියක් උපාදාන වලින් තොර වීමක් හිතේ නිදහසක් තනිව සිත ගැනීමේ හැකියාවක් නැත්නම් කිසිම තැනක් ඇසුරු නොකිරීමේ ස්වභාවයක් මොන හිත තුල හට ගන්න අවශ්‍යයි දැන් මෙහිම කටයුතු කරා නම් එතකොට දැන් මේ උත්තරේ කියනවා ඒ තිබිච්ච යම්කිසි අල්ලා ගැනීම, තිබිච්ච උපාදාන කිරීම, තිබිච්ච බැස ගැනීම, තිබිච්ච අනුසය ඒවා ඔක්කොම කයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුක්තං කියලා ඔන්න තවත් ටිකක් විස්තර කරනවා. ඒ තිබිච්ච දේවල් ඔක්කොම නිකන් ෂේ විවි ෂේ විවි ගියා. බොඳ විවි බොඳ විවි ගියා. ඒවා තිබිච්ච ලස්සන මැකිලා ගියා. දුර්වර්ණ වෙලා ගියා. අපේ රූපය සම්බන්ධයෙන් අපේ හිතේ ලොකුවට ඔන්න හරි වර්ණවත් රූපයක් මැවිලා තියෙනවා. නැත්නම් වෙන කෙනෙක්ගේ රූපයක් සම්බන්ධයෙන් අපේ හිතේ සමහරට හරිම ලස්සන වයිවර්ණ රූපයක් බැඳලා තියෙනවා. ඉතින් එහෙනම් ඒවා ඔක්කොම මැකිලා යන්න ඕනේ. එමත් නැත්නම් මේ භෞතිකව තියෙන යම් හෝ දෙයක් සම්බන්ධයෙන් අපි තුන් දියැලක් වෙන්න පුළුවන්, ලස්සන චිත්‍රයක් වෙන්න පුළුවන්. මේ කුමක් හෝ සම්බන්ධයෙන් අපේ හිත ඇතුලේ නිරන්තරයෙන් හොල්මන් කරනවා නම් චිත්ත රූපයක්. ඒ සියල්ල එහෙනම් ෂේ වෙවි යන්න ඕනේ. ඒ සියල්ල විරාග වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා දුර්වර්ණ වෙලා ඒවා විවර්ණ වෙලා අපේ හිතින් මැකිලා බොඳ වෙලා යන්න ඕනේ. ඊට පස්සේ නිරෝධා. දැන් ඒක සියල්ලම සම්පූර්ණයෙන් නිරුද්ධ වුණා. ඒකට යම්සේ ආසාවක්, තණ්හාවක් තිබුණා නම් අන්න ඒකත් නිරුද්ධ වෙලා ගියා. ඡාගා. දැන් ඒක නිකන් දීලා දැම්මා. පටිනිස්සග්ගා. අතෑරලා දැම්මා. දැන් එහෙම වුණා නම් විමුක්තං ඔන්න දැන් හිත නිදහස් වුණා. දැන් අපිට තේරෙන දැන් මේ නිදහස් හිතක් කියලා කියන්නේ අර වර්ණ ගැන්විච්ච හිතක් වෙන්න බෑ. කිසිම දෙයක රූපයක් නිරූපණය වෙන හිතක් වෙන්න බෑ. අපේ හිත ඇතුලේ යම්ස චිත්ත රූපයක් නිරූපණය වෙනවා කියන්නෙම ඒ කියන්නේ තාම බැඳීමක් තියෙනවා. තාම සංඥාවන් හොල්මන් කරනවා. එහෙම නැත්නම් තාමත් සතර මහා ධාතුන් ඇතුලේ හොල්මන් කරනවා. නැත්නම් හතර මහා භූතයන් තාවත් භූතයන් පෙන්නනවා. එහෙනම් අපි මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න තේරුම් ගන්න එහෙනම් මේ හිතේ සංඥාව මැකි මැකි යන්න ඕනේ. හිත ඇතුලේ තිබුණා නම් මේ තාක් මේ භෞතික දේවල් අල්ලගෙන යම් යම් සංඥාවල් ඒවා හිතින් මැකිලා යා යුතුයි. දැන් හිතේ හොඳට ඉඩ කඩ වැඩිවීමක්. පැහැදිලි බව වැඩිවීමක්. සැහැල්ලු වීමක්. දැන් අර දේවල් ඔළුවේ දාගෙන ඉන්නකොට හිතට හරිය වෙහෙසක්. හිත හරි බරයි. හිත ව්‍යාකූලයි. හිතේ නැහැ කිසිම ඉඩ කඩක්. දැන් මේවා ටික මැකිලා මැකිලා යනකොට දැන් හිත සැහැල්ලුයි. හිත සරලයි. හිතේ හොඳට ඉඩ කඩ තියෙනවා. දැන් සංඥාන පැමිණියත් ඒවට රැවටෙන්නේ නැති ගතියක්. ඒවට බැඳෙන්නේ නැති ගතියක්. හිතේ තියෙනවා නම් ඒ කියන්නේ ඊටාම් වටනවා. ඒ කියන්නේ දැන් අපි විශේෂයෙන්ම රූප සම්බන්ධයෙන් අපි ආසාවක් අපේ හිතේ තිබුණාට මොකද ඒක නිරූපණය වෙන්නේ අපේ හිත ඇතුලේ. අපි හිතමු අපේ අපේ හිතේ මේ වෙනකොට යම්ස කෙනෙක් සම්බන්ධයෙන් ආසාවක් බැඳීමක් ආලයක් තියෙනවා. ඉතින් එතකොට අපි ඇස් දෙක පියාගත්තාම මේ චිත්ත රූපේ හිතේම වෙනවා. අපේ හිතේ ඒ බැඳීම දැන් අපි තුල තියෙන බැඳීම, උපාදානය, රාගය මේ සියල්ල දැන් එක එක පැත්තකින් නිරූපණය වෙනවා මේ චිත්ත රූපේ හරහා. අපේ හිතේ මැවෙන චිත්ත රූපේ හරහා. නමුත් අපි මේවා හොඳින් තේරුම් අරගෙන දහමක් ප්‍රගුණ කරනවා නම් එහෙනම් ඒ චිත්ත රූපනිකාම වියලිලා යන්න ඕනේ. වියකිලා යන්න ඕනේ. බොඳ වෙලා යන්න ඕනේ. ඒවට අපි දීපු අධික වටිනාකම් අහෝසි වෙලා යන්න ඕනේ. මේවා හුදෙක් චිත්ත රූප පමණයි කියන තැනට එහෙනම් අපි එන්න ඕනේ. එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥා විරත්තස්සන සම්ති ගන්ථා. මේ බඳු ඒ සංඥා පැත්ත කෙරෙහි අපේ දැන් තියෙන්නේ නිකන් විරක්ත භාවයක්. ඒකට දැන් ඇලෙන ගතියක් නැහැ. ඒවෙන් කෙලෙස් හට ගැනීමක් නැහැ. එහෙමනම් කෙලෙස් ගැට ගැහිීමක් හිත ඇතුලේ සිද්ධ වෙන්න බෑ. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ සියල්ලෙන් අපේ හිත නිදහස් වුණා නම් විමුක්ත වුණා නම් එතකොට මේ දැන් අදහස එනවා නැත්තම් මේ උත්තරේ එනවා ඔන්න දැන් හිත නිදහස්. විමුක්තම් මේ චිත්තන්ති පජානාමි. දැන් එයාම දැනගන්න ඕනේ. දැන් මේ කාගෙන්වත් අහලා දැනගන්නව නෙමෙයි මේ ටිකෙන් ඔක්කොම දැන් හිත නිදහස් හිත නිදහස් කියලා Tamanටම තේරෙන්න ඕනේ <clears throat> දැන් මෙහෙම කටයුතු කරද්දී දැන් ඔන්න ආයෙත් හිත ගිහිල්ලා බැඳෙනවා දැන් මේ එකපාරක් නිදහස් වුණා කියලා සදාකාලිකව මේ නිදහස තියෙනව නෙමෙයි මම දැන් පොඩි වෙලාවක් දැන් මේ ධහම ප්‍රගුණ කර කර ඉන්නකොට අපි දු ධාතු මනසිකාරයක් වඩනකොට චිත්තානුපසනාව වඩනකොට මේ විදිහට නිදහස් වුණා නිදහස් වුණ බවක් තේරුණා හැබැයි ඉතින් ආයෙත් ගිහිල්ලා බැඳුණා මොකද එච්චරට මේ තියෙන බැඳීම් ප්‍රබලයි. හැබැයි ඉතින් ආයෙත් දහම් ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරද්දී ඔන්න ආයෙත් නිදහස් වුණා. එයාටම තේරෙනවා දැන් නම් ආයෙත් නිදහස් වුණා කියලා එයාටම තේරෙනවා. ඉතින් මේ දේ එහෙනම් අපි නැවත නැවත සිය දහස් වාරයක් අපිට කරන්න වේවි. එහෙම කරද්දී දැන් මොකද වෙන්නේ? එවං කෝ මේ ආවසෝ ඥානතෝ එවං පස්සතෝ ඉමාසු චසු ධාතුසු අනුපාදායාසවෙහි චිත්තං විමුක්තಂತಿ. ඉතින් මෙහෙම ක්‍රමමින් වාසය කරද්දී තමයි මේ උපා මේ ධාතු 6 සම්බන්ධයෙන් මේ හිතේ තිබිච්ච ආශ්‍රවයන් ඡය වෙන්න පටන් ගත්තේ. ඒ ආශ්‍රවයන්ට තව තව පෝර නැතිව ඒවට අපි ශක්තියක් දෙන්නේ නැතිව ඒ ආශ්‍රවයන් උපාදාන නොකර ඒවා දැන් ඔන්න ඡය වෙන්න පටන් ගත්තේ මෙහෙම වැඩක් කරමින් යන යනකොටයි. නැත්නම් ප්‍රතිපදාවක් වඩන කොටයි මේ අන්දමින් හිත පුහුණු කරන කොටයි කියලා අන්න මෙයාට සපේලා පිළිතුරු දෙන්න පුළුවන්. දැන් එක අතකින් බලවහම මේක මේ දවසකින් දෙකකින් කරපු වැඩක් නෙමෙයි. මේ ලොකු පුහුණුවක්. හික්මීමක්. හිත දිහා බල බලා මේ හිතය බැඳෙන හැටි තේරුම් ගනිමින් හිත නිදහස් කරගනිමින් නැවත නැවත නිදහස් කරගමින් ගනිමින් පැටලෙන වාරයක් පාසා නිදහස් කරගනිමින් උපාදාන කරන වාරයක් පාසා හිත නිදහස් කරගනිමින් පුහුණු වුණා. කටයුතු කළා. ප්‍රතිපදාවක් වැඩුවා. අන්න එහෙම වඩනකොට මෙන්න ආශ්‍රවයන් ඡය වේගෙන ඡය වේගෙන ගියා. කියලා එහෙමනම් මේ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා කියලා තේරුම් මේ බුදුරජාණන් වහන්සේ කියනවා. එතන අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි වඩන භාවනාව මීට සමාන්තරව යනවද? නැත්නම් අපි වඩන්නේ වෙන විදිහක්ද? අපිත් මේ විදිහටද වඩන්නේ? අපි වඩද්දි දැන් පොඩ්ඩක් හරි අපේ හිතේ නිදහසක් ඇති වෙලා තියෙනවද? විනාඩියකට දෙකකට හෝවත් අපිට හිත නිදහස් වෙච්ච අවස්ථාවක් ගැන මතකයක් තියෙනවද? ඊට අපි ඒක නැවත නැවත වඩනවද? නැවත නැවත වඩද්දී මේ අවස්ථාව නැත්නම් නිදහස් తত্ত্বය අපිට නැවත නැවත අත්දකින්න ලැබෙනවද? කලින් ඒ ලැබපු අත්දැකීමට වඩා දැන් අත්දැකීම ටිකක් දීර්ඝ වශයෙන් අපිට අත්දකින්න පුළුවන්ද? සැහැල්ලුවෙන් අත්දකින්න පුළුවන්ද? කියලා එහෙනම් අපිට මේ විස්තර වෙන ප්‍රතිපදාව අනුසාරයෙන් අපේම භාවනාවට අපේම ප්‍රතිපදාවට අපේම පුහුණුවට දාලා බලන්න පුළුවන්. සංසන්දනාත්මකව බලන්න පුළුවන්. ඉතින් එතකොට තේරෙනවා නම් ඔව් අපිත් ඒ විදිහට තමයි කරන්නේ. මේ බඳු තත්ත්වයක් තමයි මමත් පොඩ පොඩ අත්දකින්නේ. මගේ හිතෙත් කලින් තරම් ලොකුවට දැන් මේවා සම්බන්ධයෙන් ඇලීමක් බැඳීමක් මමෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් එහෙම එකක් නැහැ. හිතේ යම්කිසි සහනශීලී ගතියක් තියෙනවා. යම් සැහැල්ලුවක් තේනවා බර අඩු වුණා වගේ දැනෙනවා හිත දැන් ටිකක් ඉඩකඩ සහිත බවක් තේරෙනවා මේ රූප අල්ලගෙන හිතේ දෙවිච්ච ඒ හොල්මන් දැන් ටිකක් මැగిලා ගිහිල්ලා තියෙන බව තේරෙනවා නිරන්තරයෙන් චිත්ත රූපවල පැටලෙන ගතිය දැන් ටිකක් අඩුයි හිත ටිකක් නිදහස් කියලා අන්න Tamanට තේරෙනවා නම් මේ තාක් Taman දිනු කරපු දහම හරහා කුඩා පමණකින් හෝ සුළු පමණකින් හෝ යම් යම් තුරකට මේ විස්තර කරපු ගුණයන් වැඩිලා තියෙනවා නම් එහෙනම් මේ දීලා තියෙන උත්තරයට අපි ටිකක් සමාන්තරව යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ රහත් වෙලා නෙමෙයි හැබැයි අපි මේ යම් හෝ මේ රහත් ප්‍රතිපදාවේ ඒ රහත් භාවයක් වෙනස හිතේ සම්පූර්ණ නිදහසක් වෙනස යන මාර්ගයේ අදුතරමින් අපි ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ අපි වඩන භාවනාව, අපි කරන පුහුණුව මේ දෙන පිළිතුරත් එක්ක සංසන්දනය කළා අපි තුලම මේ බඳු දහමක් වැඩෙනවද අපි මේ යන මාර්ගයට සමාන්තරව ගමන් කරනවද කියලා අපි තේරුම් ගනිමින් අපේ මාර්ගයේ වැරදි නම් ඒක සකස් කරගනිමින් නිහතමානීව මේ මාර්ගය දියුණු කරන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනා අනුසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.